මොකද අපේ පින්වතුන් රාශියක් මේ ආනාපාන සතියෙම මූල කර්මස්ථානයේ වශයෙන් තබාගෙන තමයි භාවනාවේ නියැලෙන්නේ. ඒ වගේමයි ආනාපාන සතිය අපේ ඇතැම් වෙලාවට පිම්බීම හැකිලිම කමටහන වැඩුවත් ඊට සමගාමීවමයි වැඩෙන්නේ. ඒ නිසා අපි එක්තරා අන්දමකින් මේ ආනාපාන සතිය ගැන සෑහෙන්න ඉගෙන ගන්නවා නම් අපි මේ භාවනාවේදී කරගෙන භාවනාව කරගෙන යනකොට අපේ හිතට මොකද්ද වෙන්නේ මොන මොන ගුණධර්මයන් අපේ හිස සතන් තුල වැඩෙනවද කියනක පිළිබඳව සෑහෙන වැටහීමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කළා මේ ආනාපාන සති සූත්‍රය මුල් තැන තියාගෙන මේ භාවනා වැඩසටහන මෙහෙවන්න. ඉතින් අපි දැන් දවස් කීපයක් තිස්සේ මාස කීපයක් තිස්සේ මේ භාවනා වැඩසටහන කරගෙන යනවා. එතකොට අපි සාකච්ඡා වාර කීපයකදීම මේ ආනාපාන සතිය සම්බන්ධයෙන් ධර්මදේශනාවන් පැවැත්තුවා. අපි යමක් මේකේ නිදාණය සම්බන්ධයෙන් මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටිනවා. මේ පිංතුන් දන්නවා සවැත් නුවර තිබුණ ජේතවනාරාමයේ හැරුණහම ප්‍රධානම බුදුරජාන් වහන්සේ වැඩ සිටිය තවත් ස්ථානයක් තමයි මිගාරමාතු ප්‍රාසාදය. මහා විශාඛා මහෝපාසිකා විසින් තනලා දීපු මේ මිගාරමාතු ප්‍රාසාදයත් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බෙහෙවින් ප්‍රිය කරපු වැඩ සිටපු ස්ථානයක්. එතකොට මේ මිගාරමාතු ප්‍රාසාදයේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලාත් සමග වැඩ සිටින එක්තරා අවස්ථාවකදී ඒ භික්ෂු පිරිසේ ප්‍රධාන අපි අහලා තියෙන අපි නම් දන්න ප්‍රධාන මහා සංඝරත්නයේ ඒ ශ්‍රේෂ්ඨ සංඝ පීත්‍රුන් වහන්සේලා වැඩ සිටලා තියෙනවා. ඒ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට අපේ අහලා තියෙන නම් දරාපු ඒ ප්‍රධාන සංඝ පීත්‍රුන් වහන්සේලා වැඩ සිටලා තියෙනවා. ඒත් එක්කම අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලා ත්‍රාශියක් වැඩ සිටලා තියෙනවා. ඉතින් මෙහෙම උන්වහන්සේලා බණ භාවනා කරමින් කටයුතු කරනකොට ඒ සංඝ පීත්‍රුන් වහන්සේලා, මහරහතන් වහන්සේලා මේ අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලා 29ක් අරගෙන, තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් 39ක් අරගෙන, තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් 40 නමක් අරගෙන මෙන්න මේ විදිහට ඒ ස්වාමින් වහන්සේලාටත් මේ ධර්ම විනයෙහි හික්මෙන ආකාරය සීල සමාධි ප්‍රඥාවන් වඩන ආකාරය විස්තර කරනවා. ඉතින් මේ විදිහට ඒ තමන්ගේ ගුරු ස්වාමින් වහන්සේලාගෙන් උපදෙස් ලබන ඒ නවක භික්ෂූන් වහන්සේලා තමන්ගේ සීලය තවදුරටත් දියුණු කරගන්නවා පිරිසුදු කරගන්නවා. තමන් යම්සි සමාධියක් වඩාගෙන තිබුණා නම් ඒක තවදුරටත් වඩා ගන්නවා. යම් ප්‍රඥාවක් දියුණු කරගෙන තිබුණා නම් ඒ ප්‍රඥාව තවදුරටත් දියුණු කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ සංඝ පිරිස බොහොම සමගි සම්පන්නව මේ බණ භාවනා කටයුතු වල බොහොම සාර්ථකව නියැලෙන අවස්ථාවක්. ඒ නිසා සාමාන්‍ය පරිදි මේ නගර චාරිකාවේ හැසිරුණොත් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ භික්ෂු සංඝයාත් සමග වස් වසලා ඉවර වෙලා වෙනත් ස්ථානයකට චාරිකාවේ යෙදුනොත් දැන් මේ අවස්ථාවට නම් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඊටාම හොඳින් මේ නවක භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාගේ බණ භාවනා කටයුතු දියුණු කරගන්න අවස්ථාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැනුම් දෙනවා දැන් මේ වස්තුම් මාසයේ අවසන් වුණත් ඉදිරි කාලයේදීත් තවත් සෑහෙන කාලයක් මේ මිගාරමාතු ප්‍රාසාදයේම තමන් වහන්සේ වැඩ කරන බවට දැනුම් දෙනවා. ඉතින් මේ ආරංචිය පැතිරිලා අනිකුත් ඒ ප්‍රධාන මහා රහතන් වහන්සේලාත් ඒ නවක භික්ෂූන් වහන්සේලාත් ඉතින් තව දුරටත් මේ ස්ථානයේම රැඳිලා සිටමින් තමන්ගේ බණ භාවනා කටයුතු දියුණු කරගන්නවා. ඉතින් අර භාවනාවට කිසිම බාධාවක් නොපැමිණි නිසා චාරිකාවෙන් වෙන්න තිබිච්ච හානි වැළකුණ නිසා තමන් බොහෝම කරගෙන ගිය භාවනාව තවදුරටත් දියුණු කරගන්න ඒ ස්වාමින් වහන්සේලාට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඇතම් කෙනෙක් අර තමන් කලින් නොලබා හිටිය අධිගම මට්ටම එහෙම නැත්නම් මාර්ගඵල මට්ටම් දක්වා පවා දැන් මේ අවස්ථාව පාදක කරගෙන දැන් ඔන්නපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් කල්පනා කරනවා දැන් මේ ස්වාමින් වහන්සේලාගෙන් ඇතම් ස්වාමින් වහන්සේ කෙනෙක් ඔන්න මෛත්‍රී භාවනාවත් වඩනවා. ඇතම් කෙනෙක් කරුණා භාවනාවත් වඩනවා. ඇතම් කෙනෙක් මුදිතා භාවනාවත් වඩනවා. ඇතම් කෙනෙක් උපේක්ෂා භාවනාවත් වඩනවා. ඇතම් කෙනෙක් ආනාපාන සතියත් වඩනවා. ඇතම් කෙනෙක් සතර සතිපට්ඨානෙනුත් වඩනවා. මේ විදිහට අපි අහලා තියෙන විවිධාකාර භාවනා රාශියක් පෙළ ගස්සලා තියෙනවා. මේ භික්ෂුන් වහන්සේලා විවිධ භාවනාවන්හි නිරත වෙනවා. බුදුරජාණන් වහන්සේ අදහස් කරනවා මේ සියලුම දෙනාට ගැලපෙන්න. මම යම්කිසි භවනා කමටහනක් දේශනා කළා නම් සියලු දෙනාටම ගැළපෙන විදිහේ සියලු දෙනාටම මේ ඉන්න මට්ටමට වඩා එහාට යන්න සුදුසු වෙන භාවනා කමටහනක් දේශනා කරා නම් ඊටාම වටිනවා කියලා මේ භික්ෂු සංඝයා කැඳවලා තමයි මේ ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ. එතකොට පින්වත්නි අපිට තේරෙනවා මෙතන මේ එක්තරා අන්දමකින් යම් පමනක භාවනාවක් දියුණු කරගත්තු පිරිසකට මේ ආනාපාන සතිය දේශනා කළා තියෙනවා. නිසා එක ඒ නිසා එක පාරටම ආනාපාන සතියම ආවන් නෙමෙයි යම් යම් පමනකට හෝ මේ සාමීන් වහන්සේලා දියුණුවක් ලැබලා තියෙනවා. උන්වහන්සේලාට තව දුරටත් දියුණු වෙන්න දැන් මේ ආනාපාන සතිය දේශනා කරනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රබල ප්‍රකාශයක් කරනවා දැන් මේ ආනා එකම ආනාපාන සතිය වැඩිමෙන් සතර සතිපට්ඨානයකුත් දියුණු වෙනවා. ඒ වගේමයි සප්ත බොජ්ජංග ධර්මයනුත් දියුණු වෙනවා. අවසානයේ විඥා විමුක්ති කියන මේ ධර්මතා දෙකත් දියුණු වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ පිංතුන් දන්නවා බුදුරජාන් වහන්සේ මේ නිවන් දැකීම පිණිස ඒකායන මාර්ගයේ වශයෙන් දේශනා කරන්නේ සතර සතිපට්ඨාන ධර්මයන්. ඒකායනෝ අයම් භික්ඛවේ ධම්මෝ සත්තානං විසුද්ධියා මේ විදිහට බුදුරජාන් වහන්සේ නොඑක් වර මේ සතර සතිපට්ඨාන ධර්මයන් වර්ණනා කරලා තියෙනවා. මේ සතර සතිපට්ඨානයේ කායानुපස්සනාවේදී හම්බ වෙන කොටසක් තමයි මේ ආනාපාන සතිය කියන්නේ. හැබැයි මේ ආනාපාන සතිය දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් හඳුන්ලා දෙනවා කොහොමද වඩන්නේ මේ සතර සතිපට්ඨානෙම වැඩෙන අන්දමට. එක්තරා අන්දමකින් හරිම සුවිශේෂී අවස්ථාවක්. මොකද අපි ආනාපාන සතිය වඩලා අපි හිතුවොත් මේ ආනාපාන සතියෙන් වැඩෙන්නේ කායානුපස්සනා මට්ටමක් විතරයි කියලා. ඒතර මේ සූත්‍රයට අනුව අපිට තේරෙනවා නැහැ ඒක බුදුරජාන් වහන්සේ කියලා දෙන පිළිවෙලට වැඩුවොත් අන්න අපිට මේකෙන් කායානුපස්සනා මට්ටම විතරක් නෙමෙයි වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් කියන මේ සතර සතිපට්ඨානයම ආනාපාන සතියෙන් වඩා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මේ ආනාපාන සතියම සතර සතිපට්ඨානයම දිනු කර ගැනීම සඳහා භාවනා ක්‍රමයක් කමඨහනක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. එතකොට පින්වත්නි අපි පසුගිය දේශනාවලදී කොහොමද මේ ආනාපාන සතියෙන් කායානුපස්සනාව දියුණු කරන්නේ කියලා සාකච්ඡා කළා. ඒ වගේම ආනාපාන සතියෙන් වේදනානුපස්සනාව දියුණු කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. ඒ වගේම ආනාපාන සතියෙන් චිත්තානුපස්සනාව දියුණු කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කළා. ඒ වගේම ආනාපාන සතියෙන් ධම්මානුපස්සනාව දියුණු කරන්නේ කොහොමද කියලත් සාකච්ඡා කළා. එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පියවර 16කින් පෙන්වලා දීලා තියෙනවා පියවර හතරක් මුලින්ම හඳුන්ලා දෙනවා ඒ හතර ආකාරයෙන් ආනාපාන සතිය දියුණු කරනකොට කායානුපස්සනාව වැඩෙනවා ඊළඟ පියවර හතර පරිදි ආනාපාන සතිය දියුණු කරනකොට වේදනානුපස්සනාව වැඩෙනවා ඊළඟ පියවර හතර අනුව කටයුතු කරනකොට චිත්තානුපස්සනාව වැඩෙනවා. ඊළඟ පියවර හතර අනුව කටයුතු කරනකොට ධම්මානුපස්සනාව වැඩෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් මේ එකම ධර්මය ආනාපාන සතිය කියන එකම ධර්මය දියුණු කිරීමෙන් මේ සතිපට්ඨාන ධර්මයන් හතරක් වැඩෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාන් වහන්සේ එතනින් නතර නොවි පෙන්නලා දෙනවා මේ ආනාපාන සතිය කියන එකම ධර්මය වැඩිම හරහා සතර සතිපට්ඨානයනුත් වැඩිලා සතර සතිපට්ඨානයන් වැඩිම හරහා කොහොමද සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ කියලා. එකාතකින් අපි දන්නවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ බලාපොරොත්තු වෙන්නේ අපේ සිත් සතන් තුළ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කර ගැනීම. මේ පිංතුන් අහලා ඇති සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වශයෙන් සතර සතිපට්ඨාන ධර්මයන් සතර ඉද්ධිපාද ධර්මයන් ඊට මෙහා අපිට හම්බ වෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීරය ධර්මයන් සතර ඉද්ධිපාද ධර්මයන් පංච ඉන්ද්‍රිය ධර්මයන් පංච බල ධර්මයන් සප්ත බොජ්ජංග ධර්මයන් ආරෂ්ඨාංග මාර්ගය කියන මේ බෝධිපාක්ෂික ධර්මයන් 37ක් අපේ සිත් සතන් තුළ දියුණු කර ගැනීමෙන් තමයි එතකොට අපි මේ යම් බලාපොරොත්තු වෙන නිවීමක් අපේ සිතේ ඇති කරගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් යම් කෙනෙක් කියනවා නම් මේවා මේ තරම් කරන්න අවශ්‍ය නැහැ. එකපාරක් ඉඳගත්ත ගමන්ම අපිට අරහත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා නම් ඉතින් ඒක විමසා බලන්න වටිනවා. මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය ක්‍රමානුකූලව වැඩෙන මාර්ගයක්. ක්‍රමානුකූලව වඩන මාර්ගයක්. ක්‍රමානුකූලව කෙලෙස් ප්‍රහීන වෙන මාර්ගයක්. ඉතින් විවිධ සූත්‍රවලදී ඔය මහා පහරාද සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ මහමුද එක පාරට ගැඹුරු නොවි ක්‍රමානුකූලව අඩියෙන් අඩිය ගැඹුරින් ගැඹුරට යනවා වගේ මේ තමන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයත් ඊටාම ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. ඒ නිසා ෂණිකවම අරහත්වයක් තමන් වහන්සේ ප්‍රකාශ කරන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ නිසා අපිත් තේරුම් ගන්න තියෙන්නේ අපි මේ යන්න පටන් ගන්න තියෙන මාර්ගය ක්‍රමානුකූලව වැඩෙන මාර්ගයක්. අපි කාටත් අපි ඉන්න තැනින් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ආරෝපණය කරගත්ත මාර්ගයක නෙමෙයි යන්නේ. වර්තමානයේ අපි පටන් ගන්නවා. මේ අපි පටන් ගන්නකොට අපේ හිත ඉබාගාත යනවා. নানা ප්‍රකාර අරමුණු වල යනවා. කෙලෙස් අරමුණු වලම හිත නියැලෙනවා. ඉතින් මේ විදිහට බොහොම නොහික්මුණු හිතක් තමයි අපි දැන් මේ හික්මවන්න උත්සාහත් වෙන්නේ. එතකොට පින්වත්නි මේ නොහික්මුණු හිතක් Tamanට තියෙන්නේ කියලා මේකනම් කවදාවත් මට කරන්න බෑ කියලා විපිරිසර වෙන්නවත් පසුගාමී වෙන්නවත් නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. මේ මට්ටමින් තමයි කවුරුත් පටන් අරන් තියෙන්නේ. මේ විදිහ අදාන්ත හිතක් තමයි දාන්ත භාවයට දැමුණු බවට එදා බුදුරජාන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් පත් කරගෙන තියෙන්නේ කියලා තමනුත් උන්වහන්සේලා දීපු ආදර්ශය හිතට අරගෙන ඉන්න තැනින් පටන් අරගෙන මාර්ගය ඉන්න තැනින් පටන් අරගෙන තමයි අපිටත් යන්න තියෙන්නේ එනිසා පින්වත්නි අපි තේරුම් ගනිමු අපේ හිතවල කෙලස් තියෙනවා. අපේ හිත තවමත් ඉබාගාතේ දුවනවා. අපේ හිත කැමැති කැමැති අරමුණු වල වැටෙනවා. කොහොමද අපි එතකොට මේ කැමැති කැමැති අරමුණු වල වැටෙන හිත මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය භාවිතා කළා. හික්මව ගන්නෙ. ඉන් එහාටත් ගිහිල්ලා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ අවබෝධයට තුඩු දෙන අවබෝධයට හේතු හේතු වෙන මේ බෝධි අංගයන් බොජ්ජංග ධර්මයන් කොහොමද අපි වඩා ගන්න කියන එක අපි තේරුම් ගනිමු. දැන් එතකොට අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ 16 ආකාර ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨාන ධර්මයන්ම දියුණු කරගන්න යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වෙනමම කායानुපස්සනාවට එක භාවනා කමඨහනකුත් ඊළඟට වේදනානුපස්සනාවට තව කමඨහනකුත් චිත්තානුපස්සනාවට තවත් කමඨහනකුත් ධම්මානුපස්සනාවට තවත් කමඨහනකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට ගියොත් මේ බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම කළොත් <clears throat> මේ එකම ආනාපාන සතියෙන්ම මේ වැඩ හතරම කරගන්න පුළුවන්. එක අතකින් ඉතින් බුදුරජාන් වහන්සේට පින් සිද්ධ වෙන්න අපිට තවත් මේ ಭಾರදූර කාර්ය පහසු වෙලා තියෙනවා. මොකද උන්වහන්සේ ක්‍රමයක් පෙන්වලා දීලා තිනවා මහණෙනි මෙන්න මේ මේ විදිහට වඩන්න. මෙන්න මේ මේ විදිහට කරන්න. ඔන්න එතකොට සතර සතිපට්ඨානිය මේ හරහා දියුණු කරගන්න පුළුවන්. එක අතකින් අපිට තිබිච්ච අර අමාරු කාර්ය බුදුරජාන් වහන්සේ නිසා ඔන්න පින්වත් අපිට පහසු වෙලා තියෙනවා. ඉතින් දැන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ බොජ්ජංග ධර්මයන් සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළොත් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහනවා බුදුරජාන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේ මේ බොජ්ජංග බොජ්ජංග කියලා කියනවා මොනකටද මේ බොජ්ජංග කියලා කියන්නේ ඔන්න බුදුරජාන් වහන්සේ ඍජුව ඒකට උත්තරයක් දෙනවා බෝධාය සංවත්තන්තිති කෝ බික්ඛු තස්මා බොජ්ජංගාති උච්චති මහණ මේ අවබෝධයට හේතු වෙන අවබෝධයට තුඩු දෙන ධර්මයන් කියන නාමය නිසා ඒ අර්ථයෙන් මේ ධර්මයන්ට බොජ්ජංග කියන නම පාවිච්චි කරනවා කියලා. එතකොට පින්වත්නි මොකක්ද අවබෝධ වෙන්නේ? එක්තරා අන්දමකින් සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් විඥා විමුක්ති කියලා මේ සාමාන්‍යයෙන් අපි මේ සූත්‍රයේදී පෙන්වලා දෙන ඒ අවබෝධය ලබා දෙන්න තුඩු දෙන හේතු වෙන ධර්මතා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි සමහර වෙලාවට ඉතින් මේ කරුණු මොනවද කියලාත් අහලා තේනවා. බොජ්ජංග ධර්මයන් හතක් ධර්මයේ විස්තර වෙනවා. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා. එතකොට මේ විදිහට මේ බොජ්ජංග ධර්ම හතක් දියුණු කිරීමෙනුයි එතකොට මේ යම්කිසි අවබෝධයක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒක ලබා ගන්න හැකි වෙන්නේ. දැන් අපිට මේ බොජ්ජංග ධර්මයන් අර සත්‍තිස් බෝධිපාශික ධර්මවලත් හම්බුණා. ආරෂ්ඨාංග මාර්ගයේ විස්තර කරන්න කලින් බොජ්ජංග ධර්ම හත ගැනයි විස්තර වෙන්නේ. අපි නැවතත් ඒ කරුණු මතක් කරගත්තොත් සතර සතිපට්ඨානය මතක් කරනවා ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරයන් මතක් කරනවා සතර ඉද්ධිපාද ධර්මයන් මතක් කරනවා ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල ධර්මයන් මතක් කළා ඔන්න ඊළඟට තමයි හම්බ වෙන්නේ සත්ත බොජ්ජංග ධර්මයන් දැන් පින්වත්නි එකාතකින් ඔන්න බුදුරජාණන් වහන්සේ කෙටි කළා තියෙනවා. දැන් මේ ආනාපාන සතිය වඩලා ඔන්න සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරගත්තා. සතර සතිපට්ඨාන ධර්මයන්ගෙන් ඔන්න ඊළඟට ඍජුවම ප්‍රකාශ වෙන්නේ සප්ත බොජ්ජංග ධර්මයන්. එතකොට අපිට තේරෙනවා මේ මාර්ගයේ කොහේ හරි මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ධර්මයන් සතර ඉද්ධිපාද ධර්මයන්, පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන් ගැබ් වෙලා තියෙනවා. එතකොට දැන් බුදුරජාන් වහන්සේ ඍජුවම ඒවා ගැන අවධානය යොමු කරන්නේ නැතුව මේ අපි වඩන ආනාපාන සතිය හරහා මේ සප්ත බොජ්ජංග ධර්මයන් වැඩෙන ආකාරය විස්තර කළා දෙනවා. එක අතකින් අපි මේ කරගෙන යන භාවනාව නිවැරදිද කියලා අපිට පරීක්ෂා කරලා බලන්නත් පුළුවන් මොකද බුද්ධ වචනයත් එක්ක මේක ගැලපෙනවද කියලා. මොකද ඇතම් කෙනෙක් හිතන්න පුළුවන් මේ ආනාපාන සතියෙන් ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නලා දෙන්නේ මේ ආනාපාන සතිය වඩද්දී මේ පෙන්ලා දෙන කායानुපස්සනා කොටසදී කොහොමද බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ? වේදනානුපස්සනා කොටසදී කොහොමද බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ? චිත්තානුපස්සනා කොටසදී කොහොමද බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ? ධම්මානුපස්සනා කොටසදී කොහොමද බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ? මේ විදිහට ඊටාම ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේ පින්වතුන්ට මජ්ක්‍ධිම නිකායේ එන මේ ආනාපාන සති සූත්‍රය ගෙදර ගිහිල්ලා විමසලා බලන්නත් පුළුවන්. එතන පින්වත්නි බොහොම නිර්වුල්ව සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. යස්මින් සමයේ භික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං උපට්ඨිතස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුත්තා යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති මේ විදිහට බුදුරජාන් වහන්සේ කරපු බුද්ධ වචනය ඒ සූත්‍රයේ සඳහන් වෙනවා එතකොට යම් අවස්ථාවක යම්සි තැනැත්තෙක් යම් යෝගාවචරයේ මේ විදිහට කාය කයෙහි කයානුව බලමින් කටයුතු කරනවා නම් දැන් අපි මෙතෙන්දී ආනාපාන සතියට දාලා අපි කතා කළොත් දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා සතිමත්ව බලන් ඉන්නවා නම් හිතට එනවා නම් යම්කිසි දුම්නසක් ඒකත් බැහැර කරනවා. හිතට එනවා නම් යම්කිසි රාගයක් ඒකත් බැහැර කරනවා. මේ විදිහට මේ රාග දෝෂ කියන මේ අන්ත දෙකෙන් මිදිලා ඒ අන්ත දෙක මගහැරගෙන යම්කිසි කෙනෙක් බොහොම සීරුවෙන් මේ විදිහට මේ කායानुපස්සනාවේ යෙදෙනවා නම් බොහොම උනන්දුවෙන් කෙලස් තවන වීරය ඇතුව කෙනෙක් මේ විදිහට උනන්දුයෙන් කටයුතු කරනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ අවස්ථාවේදී මේ එළඹ සිට සිහිය පටන් ගන්නවා. වෙනත් අරමුණු වල මුලා වෙන්නේ නැතුව දැන් මේ අස්පනා පිට තියෙන ආස්වාස ප්‍රස්වාසයේ හිත එකඟ වෙනවා. දැන් පින්වත්නි බොහොම සීරුවෙන් මේ කටයුත්ත තේරුම් ගන්න වටිනවා. දැන් අපේ හිත නිරන්තරයෙන්ම අතීතේ කරා දුවගෙන යනවා. අනාගත ප්‍රාර්ථනාවන් ඔස්සේ දුවගෙන යනවා. දැන් මේ විදිහට දුවගෙන යන හිතක් තමයි දැන් මේ ඊටාම උදාසීන අරමුණක අපි මේ එකඟ කරන්න හදන්නේ. ඉතින් අපි සෑහෙන්න වෙර වීරිය දරලා බොහොම ශ්‍රද්ධාවෙන් නොපසුබස්නා වීරයකින් මේ කටයුත්ත කරලා අපි හිතමු යම් අවස්ථාවක දැන් ඔන්න හිත විසින්ම දැන් මේ ආස්වාසයේ හුස්ම රැල්ලේ හෝ ප්‍රස්වාස හුස්ම රැල්ලේ එයා සතිමත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ දැන් වෙනත් අරමුණකට යන්නෙත් නැහැ. අතීතයට දුවන්නේ නැහැ, අනාගතයට දුවන්නේ නැහැ, වෙනත් කෙනෙක් ගැන කල්පනා කරන්නේ නැහැ, වෙනත් ස්ථානයක් ගැන කල්පනා කරන්නේ දැන් මේ Tamanට දැනෙන ආස්වාසයේම හිත පවතිනවා. ඔන්න ওই අවස්ථාවට පින්වත්ටි කියනවා උපට්ඨිත සති. එළඹ සිටි සිහිය. දැන් මේ එකාතකින් අපේ හිත වෙනත් අරමුණු වලත් සතිමත් වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි බොහෝම කැමති දර්ශනයක් දකිනකොට ඉතින් අපේ අපිට උනන්දුවකින් තොරව අපේ හිත ඒ අරමුණේ එල්බ ගන්නවා. නමුත් මෙතන තියෙන විශේෂත්වය තමයි ඒ අරමුණේ හිත බැහැගත්තට ඒ අරමුණේ පින්වත්නි අපේ හිත මුලා වෙනවා. දැන් මෙතන විශේෂ වචනයක් අපිට හමු වෙනවා. උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා. මේ අරමුණේ හිතේ මුලා වීමක් නැහැ. දැන් මේ අපි භාවිතා කරන කර්මස්ථාන අපි භාවනාව සඳහා පාවිච්චි කරන අරමුණු කිසිසේත්ම හිත මුලා කරන අරමුණු නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් අපි රූපයක් දැක්කාම අපි කැමති ලස්සන රූපයක් දැක්කාම අපිට කිසිම වීරයක් යොදන්න අවශ්‍ය නැහැ මේ රූපය ඔස්සේ අපේ හිත දුවගෙන යන්න. નિરાයාසයෙන් අපේ හිත පරණ පුරුද්දට මේ රූපය ඔස්සේ දුවගෙන යනවා. අපිට ආයි බලෙන් ඕක රූපේ රඳවලා තියන්න අවශ්‍ය නැහැ. මොකද හිත මුලා කරන ස්වභාවයක්. හිත ඇද බැඳ ගන්නා ස්වභාවයක් ඒ අරමුණේ තියෙනවා. නමුත් දැන් මේ අපි කතා කරන අරමුණ හරිම උදාසීන අරමුණක්. මේ හුස්ම රැල්ලක් කියන්නේ කිසිසේත්ම හිත ඇද බැඳ ගන්නා අරමුණක් නෙමෙයි. එහෙනම් මොකද මේ බඳු අරමුණක් මේ භාවනාව සඳහා යොදාගන්නේ? අන්න පින්වත්නි මේ බඳු අරමුණකින් පමණයි අර හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න පුළුවන්. එහෙම නැතුව අපි කෙලෙස් වඩන අරමුණක් භාවිතා කළොත් සම්මා සතියක් දිනු වෙන්නේ නැහැ. සම්මා සමාධියක් දිනු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් මේ බුදුරජාන් වහන්සේගේ අවවාදයට අහුම්කම් දීලා මේ උදාසීන අරමුණක් වෙච්ච, નિરાයාසයෙන් සිද්ධ වෙන මේ ආනාපාන සතිය අපේ මූල කමඨහන වශයෙන් භාවිතා කරනවා. යම් අවස්ථාවක අපි මේ අත් නොහැර කරන වීරිය නිසා, ප්‍රයත්නය නිසා යම් අවස්ථාවක ඔන්න ආස්වාසයේම හිත බැස ගන්නවා. එහෙම නැත්නම් වර්තමානයේ සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක් නම් ප්‍රස්වාසයේම හිත බැස ගන්නවා. වෙන කිසිම අරමුණකට යන්නේ නැහැ. මුළු ලෝකෙම අතහැරිලා දැන් තමන්ගේ ඇස් පනා පිට තියෙන්නේ ආස්වාසයක් පමණයි. ප්‍රස්වාසයක්වත් ගැන හිතන්නේ ඊළඟ ප්‍රස්වාසය ගැනවත් හිතන්නේ පහුවෙච්ච ආස්වාසය ගැන හිතන්නෙත් නැහැ. ඊළඟට එන්න තියෙන ආස්වාසය ගැන හිතන්නෙත් නැහැ. අනුන් ගැන කොහොමත් හිතන්නේ අතන මෙතන ගැන කොහොමත් හිතන්නේ වර්තමානයේ තියෙන මේ හුස්ම රැල්ල පමණයි. හිතලා බලන්න මේ බඳු හිතේ එකඟ බවක්. දැන් මේ පිංගුතුන් අත්දැකලා ඇති. තමන්ගේ හිත පුළුවන් තරම් බොහොම සීරුවෙන් අරගෙන ගිහිල්ලා මෙන්න මෙපඳු මට්ටමකටපත් උනා නම් වෙන මුළු ලෝකෙම අත්හැරිලා මේ ආස්වාස හුස්ම රැල්ලේ පමණක් හිත එකඟ වුණා නම් හිත සතිමත් වුණා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා උපට්ඨිතා සති හෝති අසම්මුට්ටා වෙනම කිසිම තැනක මුලාවීමක් නැහැ මේ අරමුණේ මුලාවීමකුත් නැහැ මේ ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ස්වභාවයෙන්ම උදාසීන අරමුණක් නිසා හිත ඒකේ මුලා වෙන්නෙත් නැහැ. එතකොට මේ මුලා නොවුණු එළඹ සිටි සිහියක් ඔන්න තියෙනවා. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ කියනවා යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයෝ සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති මෙන්න මෙබඳු தත්වයකට කෙනෙක්පත් වුණා නම් එළඹ සිටි සිහියකින් යුක්තව අරමුණේ මුලා නොවි අන්න ඉන්නවන්නම් අන්න සති සම්බොජ්ජංගය වඩන්න අන්නේ අවස්ථාවේදී මේ තැනත්තා ආරම්භ කළා. දැන් පින්වත්නි අපි තේරුම් ගත යුතුයි මේ ආරම්භය පමණයි. දැන් අපි හිතලා බලමු අපේ හිත හොඳට එකඟ වෙලා වර්තමාන මොහොතේ දැන් අපිට තේරෙනවා දැන් පසු වෙන්නේ දිග හුස්ම රැල්ලක්. ඒ හුස්ම රැල්ලේ හිත එකඟ වෙලා ඒ හුස්ම රැල්ලේ හිත මුලා වෙලත් නැහැ. වෙන අරමුණු වලට ගිහිල්ලත් නැහැ. දැන් මේ වර්තමානයේ තියෙන හුස්ම රැල්ල, දැනෙන හුස්ම රැල්ල තුල හිත එකඟ වෙලා. මෙන්න මේ අවස්ථාවේදී ඔන්න හිතේ සති සම්බොජ්ජංගය වඩන්න අපි පටන් අරන්. දැන් පින්වත්නි හිතලා බලන්න මේ පටන් ගත්ත දේ මෙතනින් නතර නොකර නැවත නැවතත් කරනවා. නැවතත් හුස්ම රැල්ලකට සතිමත් වෙනවා. ඊළඟ දැන් සතිමත් උනේ ආස්වාසයක් ගැන නම් ඊළඟට ප්‍රස්වාසය ගැන සතිමත් වෙනවා. එතකොටත් ප්‍රස්වාසයේ හිත මුලා වෙන්නෙත් නැහැ. තියෙන ප්‍රස්වාසය අතහැරලා අස්පනා පිට වර්තමානයේ අත්දකින දැනෙන මේ ප්‍රස්වාසය මගහැරලා වෙනත් අරමුණකට හිත පනින්නෙත් නැහැ. බොහොම සීරුවෙන් බොහොම නිවැරදිව මේ වර්තමාන අරමුණේම හිත ඉන්නවා නම් අන්න සති සම්බොජ්ජංගය එතන වැඩෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඊළඟට කියන්නේ සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛු භාවේති. අන්න මේ කටයුත්ත නැවත නැවත කරනවා. ඊළඟට නැවතත් බුදුරජාණන් වහන්සේ කියනවා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. දැන් මේ භාවනාවක් කරනවා කියන්නේ මේ කටයුත්ත නැවත නැවත වෙන්න හරිනවා. එකපාරක් දෙපාරක් තුන්පාරක් නෙමෙයි. සිය දහස් වාරේ නැවත නැවත මේ හුස්ම රැල්ලක් පාසා සතිමත් වෙනවා. ආස්වාසයක් පාසා සතිමත් වෙනවා. ආස්වාසය සිද්ධ වෙන අවස්ථාවේදී ප්‍රස්වාසය ගැන හැඟීමක් නැහැ. ප්‍රස්වාසය ගැන බලාපොරොත්තුවක්වත් නැහැ. ඉන්නේ තනි කරම ආස්වාසයේ පමණයි. ප්‍රාශ්වාසය සිද්ධ වෙනකොට ආස්වාසය ගැන කිසිම හැඟීමක් නැහැ. දැන් ඉන්නේ ප්‍රශ්වාසයේ පමණයි. හිතලා බලන්න මේ වගේ ඊටාම සියුම් බොහොම එක අතකින් බලවම හරි සරලයි. දැන් මොකද අපි පොත්වලින් ඉගෙන ගන්න දේවල්, අපි හිතලා ගන්න දේවල් හරි සංකීර්ණයි. ඒවා මතක තියාගන්න යම් යම් සූත්‍ර මතක තියාගන්න ඕනේ. යම් යම් සමීකරණ මතක තියාගන්න ඕනේ. යම් යම් පොත්පත් මතක තියාගන්න ඕනේ. ඒ ඒ කතෘවරුන්ගේ නම් මතක තියාගන්න ඕනේ. නමුත් පින්වත්නි මෙතන එහෙම මුකුත්ම නැහැ. මෙතන තියෙන වර්තමානයේ දැනෙන මේ ඊ타ම සියුම් සරල අරමුණක බොහොම ලස්සනට සතිමත් වෙලා. ඒ ලස්සන අරමුණ, ඒ සියුම් අරමුණ අපිට දැන් දැනෙනවා. අස්පනා අපිට දැනෙනවා. එච්චරයි මෙතන තියෙන්නේ. ඊළඟට පින්වත්නි බුදුන් වහන්සේ විස්තර කරනවා දැන් මේ සති සම්බොජ්ජංගේ මේ විදිහට කෙනෙක් ආරම්භ කළා මේ විදිහට නැවත නැවතත් මේ අස්පනා පිට වර්තමානයේ සිද්ධ වෙන අරමුණේ නැවත නැවත සතිමත් වීම හරහා සති සම්බොජ්ජංගය එයා වඩනවා. අපි හිතමු ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා එතනින් නවතින්නේ නැතුව. සෝ තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති. දැන් මේ බුද්ධ වචනේම කියන්නේ දැන් මේ සතිමත් වෙලා ඉන්න අතරේ ඔහේ කම්මැලි කමින් ඉන්නව නෙමෙයි. හැබැයි යම් දෙයක් කරනවා. කරනවා කියන වචනේ පාවිච්චි කළාට කරන්නේ හරිම සියුම්ම මේ දේ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ තථා සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචනති. දැන් මේ අස්පනා පිට වර්තමානයේ දැනෙන ආස්වාසය ගැන ප්‍රඥාවෙන් දැනගන්නවා. ප්‍රඥාවෙන් හොයලා බලනවා. ඊළඟට පවිචයති විශේෂයෙන් හොයලා බලනවා. පරිවීමං සංආපජ්ජති. මේ පිළිබඳව විමසිලිමත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ හුස්ම රැල්ල දැනනකොට ඔහේ ඉඳීමකුත් නෙමෙයි. කියන්නේ කම්මැලි කමෙන් කය ඔහේ හුස්ම ගන්නවා මම වෙන වෙන දේවල් කර කර ඉන්නවා කියලා නෙමෙයි. කයේ මේ සිද්ධ වෙන ස්වාභාවික ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ? දැම්මට මොනවද දැනෙන්නේ? මේ හුස්ම රැල්ල මොන වගේද? මේක දැනගන්නේ මම මොන විදිහටද කියලා අපි දැනුවත් වෙනවා. හැබැයි පින්වත්නි මේ දැනුවත් වෙන්නේ පොතත් එක ගලපලා නෙමෙයි. හරි අමාරුයි ඒකාතකින් අපිට මේක තේරුම් ගන්න. මොකද අපි හැමතිස්සෙම හිතන්නේ තේරුම් ගන්න හදන්නේ මෙන්න මේ වෙලාවේදී අපි මේ දැනෙන දේ පොතත් එක ගලපනවා කියලා. නමුත් පොතත් එක ගලපන්න ගියොත් මේ එකඟ බව කැඩෙනවා. පොතත් එක්ක ගලපන්න නම් අපි මේ වෙලාවදී හිතන්න සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී හිත නිශ්චල වුණ පමණට අපිට මේ ධර්මතාවයන් වඩා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ කාරණාව මේ පින්වතුන් කරලම තේරුම් ගන්න මේ හුස්ම රැල්ලක් Tamange අස්පනා පිට දැනෙනකොට හිත නිශ්චල වෙච්ච තරමට හිතේ ඇතුළත කතාව මගහැරිච්ච තරමට ඇතුළත කතාව නතර වෙලා මේ තියෙන දේ දැකගත්ත තරමට තියෙන දේ දැනුවත් වුණ තරමට අන්න අපිට ඒකේ තියෙන සාරය හොඳට වැටහෙන්න ගන්නවා. ඒ වැටහීම පින්වත්නි මේ Tamanට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඒක මේ පොතෙන් ගත්ත එකක් නෙමෙයි. හිතලා ගත්ත එකක් නෙමෙයි. Tamanට මේ හුස්ම රැල්ලේ තියෙන ස්වාභාවික ලක්ෂණ මොනවද? අන්න තේරුම් යනවා. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් මේ තමන්ගේ ඇස්පනා පිට තියෙන වර්තමාන අරමුණේ වර්තමාන ආස්වාසයේ தත්වය ඔන්න මේ විදිහට තේරුම් ගන්නවා නම් ප්‍රඥාවෙන් විමසලා බලනවා නම් සොයලා බලනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ධම්මවිචය කියන සම්බොජ්ජංගය අන්න ඒ අවස්ථාවේදී ආරම්භ වෙනවා. ඔන්න ප්‍රඥාවට මුල් වෙච්ච ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය මෙබඳු ප්‍රඥාවෙන් විමසීමක් කරනකොට ඔන්න ආරම්භ වෙනවා. ඉතින් අපි මේ එක හුස්ම රැල්ලක විතරක් නෙමෙයි මේ කටයුත්ත කරන්නේ. ඔන්න ඊළඟ හුස්ම රැල්ලෙත් කරනවා. ඊළඟ හුස්ම රැල්ලෙත් කරනවා. ඉතින් මේ විදිහට හොඳට ප්‍රඥාවෙන් විමසෙදිමත් වෙනකොට ඔන්න කෙනෙකුට දැනෙනවා දැන් මේ හුස්ම රැල්ල ටිකක් දිගයි. කලින් එකට වඩා වැඩි වෙලාවක් පැවතුණා. දැන් මේ කලින් එක ගැන හිතන්න අවශ්‍ය නැහැ මෙතෙන්දී. මේ ප්‍රඥාවෙන්ම පෙන්නලා දෙනවා. දැන් කලින් ගත කරපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ ගත වෙන ආස්වාසය දිගයි. කලින් ගත වෙච්ච ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ ගෙවිලා යන ප්‍රස්වාසය දිගයි. ඔන්න කෙනෙකුට වැටහෙනවා. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. අන්න පජානාති කියන්නේ ඔන්න නුවණින් දැනගන්නවා. එතකොට පින්වත්නි අපිට යම් අවස්ථාවක මේ විදිහට වැටහෙනවා නම් මේ හුස්ම රැල්ල දැන් කලින් එකට වඩා දිගයි. කලින් එකට වඩා මේ ප්‍රාශ්වාසය දිගයි කියලා අපිට දැන් යම් අවස්ථාවක වැටහෙනවා නම් ඒ කියන්නේ මේක අහුවෙලා තියෙන්නේ මේ ධම්මවිචය කියන සම්බොජ්ජංගේ හරහා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා මේ විදිහට යම්සි කෙනෙක් උනන්දුවෙන් මේ උදාසීන අරමුණක තියෙන මේ විදිහේ සාරයක් දැන ගැනීම සඳහා වෙහෙසෙනවා නම් දැන ගැනීම සඳහා කටයුතු කරනවා නම් අන්න ඒ කටයුතු කිරීමම විරිය සම්බොජ්ජංගය ආරම්භ කිරීමක්. මොකද අපේ හිත මෙතෙක් කාලයක් පින්වත්නි මෙබඳු අරමුණු වල නෙමෙයි ඉඳලා තියෙන්නේ. අපේ හිත කාමයටම දුවපු හිතක්. අපේ හිත ද්වේෂයටම දුවපු හිතක්. අපේ හිත මුලා වෙලාම තිබිච්ච හිතක්. මෙබඳු හිතක් තමයි දැන් මෙබඳු ඊටාම උදාසීන, ඊටාම සියුම්, සූක්ෂම අරමුණක අපි හික්මවන්නේ. මේ හික්මවීම හරහා ඔන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මේක මේ ආවට ගියාට කරන්න බෑ. ඒකයි අපි මේ සීලයක් සමාදන් වෙලා, පේ වෙලා, කැප වෙලා මේ කටයුත්ත කරන්නේ. එතකොටයි ඔන්න විරිය සම්බොජ්ජංගයක් පටන් ගන්නෙ. බුදුන් වහන්සේ කියනවා තස්ස ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං දැන් මේ කටයුත්තේදී ඇතැම් වෙලාවට හිත පසුබානවා. මේ තරම් මේ සියුම් අරමුණක් කොහොමද මං අල්ලගන්නේ? කොහොමද මම මේකේ තියෙන සාරය තේරුම් ගන්නෙ? කොහොමද මම මේක මේ දිගක් කොටක් හොයාගන්නේ? කියලා පසුබානවා. අන්න පින්වත්නි පසුබාන අවස්ථාවක් පාසා නැවතත් ඔසවලා තබා ගන්නවා. අතහැරලා දාලා අතහැරලා දාන්න හදන අවස්ථාවක් පාසා නැවතත් පටන් ගන්නවා. ඔන්න පින්වත්නි අපි විරිය සම්බොජ්ජංගය මේ අවස්ථාවේදී පටන් ගන්නවා. මොකද මේ කටයුත්ත නැවතත් මතක් කරන්න වටිනවා. බොහොම සූක්ෂමව කළ යුතුයි. ඉවසීමෙන් යුක්තව කළ යුතුයි. අපිට නිවන් දකින්න හදිස්සිය තිබුණට මේ කටයුත්ත කරන්න අමාරුයි. අපි මේ කටයුත්ත මේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බොජ්ජංග ධර්මයන් වඩා ගන්නා ආකාරයෙන් සැනසille කළ යුතුය. සතුටින් කළ යුතුය. ඒ නිසා පින්වත්නි, ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. දැන් මේ හිත සැඟවෙන්න යනකොට, නිදාගන්න යනකොට ඔන්න නැගිට ගන්නවා. අහරව ගන්නවා. ඔන්න හිත අතහැරලා දානකොට නැවතත් පටන් ගන්නවා. මේ විදිහට වැටෙන්න නොදී, පසුබාහන නොදී නැවත නැවත මේ කටයුත්තේ නියැලෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා විරිය සම්බොජ්ජංගය අන්න කෙනෙක් පටන් ගන්නවා නැවත නැවත මේ දේ කිරීම හරහා ඒ විරිය සම්බොජ්ජංගේ භාවිතා කරනවා නැවත නැවත ප්‍රගුණ කරනවා ඊළඟට මේ විදිහට භාවනාවෙන් කටයුතු කිරීම හරහා භාවනාව හරහාම විරිය සම්බොජ්ජංගය පිරිනව සම්පූර්ණ වෙනවා ඊළඟට බුදුන් වහන්සේ පෙන්නලා දෙනවා මේ විදිහට යම්සි කෙනෙක් කටයුතු කරනවා නම් මේ තැනත්තාට මේ කටයුත්තේ සාර්ථක වීම හරහාම निराமிස ප්‍රීතියක් හටගන්නවා. ආරද්ධ විරියස්ස uppajjati පීති निराமிසා. දැන් මේ අර සාමාන්‍යයෙන් කාමයෙන් ද්වේෂයෙන් ආපු ප්‍රීතියක් නෙමෙයි. දැන් මේ තමන්ගේ ඇස්පනා පිට තියෙන බොහොම සියුම් අරමුණක සාරය තමන්ට තේරීම හරහා තමන්ට හටගන්නා නිර්ාමිස ප්‍රීතියක්. ඒක මේ තමන් තුලින් මාපු ප්‍රීතියක්. ඒක මේ අනුන්ගෙන් ගත්ත ප්‍රීතියක් නෙමෙයි. වෙනත් දෙයක් දැකලා ඇහැට අරමුණක් අරගෙන ගතපු ප්‍රීතියක් ප්‍රීතියක් නෙමෙයි. කනට සින්දුවක් කවියක් අහලා ගත්ත ප්‍රීතියක් නෙමෙයි. නහයෙන් හොඳ සුවඳක් ආග්‍රහණය කරලා ගත්ත ප්‍රීතියක් නෙමෙයි. කයෙන් සුන්දර පහසක් ලබලා ගත්ත ප්‍රීතියක් නෙමෙයි. හිත මුලා වෙන අරමුණක යොදවලා ගත්ත ප්‍රීතියක් නෙමෙයි. මේක මේ Tamanට දැනෙන දේක මනාව හිත තැම්පත් කළා ඒකේ තියෙන වෙනස්කම් ඒකේ තියෙන සාරය ඒකේ තියෙන තොරතුරු ලැබීම හරහා ඔන්න හටගත්ත ප්‍රීතියක් කෙලෙසුන්ගෙන් හිත මිදීම හරහා හටගත්ත ප්‍රීතියක් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ප්‍රීති සම්බොජ්ජංගය මෙන්න මේ යෝගාවචරයා වැඩිම සඳහා දියුණු කිරීම සඳහා ඔන්න පටන් ගත්තා ඉතින් නැවත නැවත මේ ප්‍රීති ස්වභාවයක් හට ගන්නවා. දැන් භාවනාව සාර්ථක වෙලා එක්තරාන්දමකින් හිත කෙලසුන්ගෙන් අත මිදිලා දැන් මේ ඊ타ම සියුම් අරමුණක හිත එකඟ වෙලා මෙතෙක් කාලයක් හිත කියන කියන විදිහට නටපු අපි දැන් ඔන්න අපිට ඕන විදිහට හිත යොදවලා ඒ හිතෙන්ම ප්‍රයෝජන ගන්න අවස්ථාවක ඔන්න නිරාමිස ප්‍රීතියක් හට අරගෙන ඔන්න පින්වත්නි මේ දේ නැවත නැවත කරද්දී ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට භවනාව හරහා මේ පීති සම්බොජ්ජංගය වැඩෙන්න ගන්නවා. සම්පූර්ණ වෙන්න ගන්නවා. ඊළඟට මේ විදිහට සතුටු වෙච්ච හිතක හිතත් සැනසෙනවා, කයත් සැනසෙනවා. එහෙම නැත්නම් හිතත් සංසිඳෙනවා, කයත් සංසිඳෙනවා. පීති මනස්ස කායම්පි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පස්සම්බණය වෙනවා කියන්නේ සංසිඳෙනවා දැන් කයේ කලින් තිබිච්ච වේදනාවන් දැනෙන්නේ නැහැ කයේ කලින් තිබිච්ච රිදුම් කැක්කුම් නැහැ. මොකද හිත සෑහෙන දුරට සංසිඳිලා. හිතේ ලොකු ප්‍රීතියක් හට අරගෙන. හිතේ සැහැල්ලුවක් ජනිත වෙලා. හිතේ සැහැල්ලුව හරහා කයේ සැහැල්ලුවකුත් පටන් අරන්. දැන් බින්වත්නි මේ කයේ සැහැල්ලුව හිතේ සැහැල්ලුව තමයි පස්සද්දි සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඉතින් යම් අවස්ථාවක අපිට මේ ආනාපාන සතිය හරහා මේ විදිහට හිත සැහැල්ලු වුණා නම්, කය සැහැල්ලු වුණා නම් මේ අරමුණේ මනාව හිත එකඟ වෙලා මේ කටයුත්ත සිද්ධ වුණා නම් අන්න අපිට තේරුම් ගන්න පුළුවන් මේ පස්සද්දි කියන සම්බොජ්ජංගය ඔන්න අපි වඩන්න පටන් අරගෙන. ඉතින් මේ දේ නැවත නැවත වෙනවා අපි නැවත නැවත භාවනා කරනවා. මේ එක දවසක් කළා නතර කරනවා නෙමෙයි. ඊළඟ දවසෙත් භාවනා කරනවා. ඊළඟ දවසෙත් භාවනා කරනවා. ඊළඟ මාසෙත් මේ දේ කරනවා. මේක අපි අපිට පැවරිච්ච බුද්ධ වතක් වගේ අපි මේ දේ කරනවා. අපි අපිට ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ මෙන්න මේකයි කියලා තේරුම් අරගෙන ඔන්න කරනවා. ඔන්න පින්වත්නි එතකොට මේ අන්දමට මේ පස්සද්දි කියන සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා. දැන් බුදුරජාන් වහන්සේ එතනින් නතර කරන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාදියති දැන් අපි ඇතැම් වෙලාවට මේ සමාධිය සමාධිය කියලා අපි බොහොම උමනාවෙන් ඒ පස්සේ හඹාගෙන යනවා. නමුත් මේ විදිහට සැහැල්ලු වෙච්ච, සතුටු වෙච්ච, සොම්නසක් පහළ වෙච්ච පරිසරයකයි සොම්නසක් පහළ වෙච්ච සිතකයි සමාධිමත් බවක් හටගන්නේ. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ පස්සද්ද කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. මේ විදිහට තැම්පත් වෙච්ච, සංසිඳිච්ච කයක බොහොම සුවසේ මේ සිත සමාධි වෙනවා. මේ සමාධි වුණා කියන්නේ ඔන්න සමාධි සම්බොජ්ජංගය ඒ අවස්ථාවේදී වඩන්න පටන් ගත්තා වෙනවා. වඩන්න ආරම්භ කළා වෙනවා. නැවත නැවත සිත සමාධි වෙනවා. නැවත නැවත සති සමාධි සම්බොජ්ජංගය වැඩෙනවා. නැවත නැවත සිත එකඟ වෙනවා. නැවත නැවත සිත සමාධි වෙනවා. නැවත නැවත ඔන්න සමාධි සම්බොජ්ජංගය වැඩෙනවා. දැන් පින්වත්නි සමාධි සම්බොජ්ජංගේ වැඩෙනවා කියන්නේ හිත එකඟ වෙනවා කියන්නේ අපි එක්තරා අන්දමකින් බලාපොරොත්තු වෙච්ච සම්දිස්ථානයකට පැමිණුණා කියන එක. ඒ කියන්නේ අපේ හිත ඉබාගාතේ ගියා. දකින දකින අරමුණේ ගියා. ඇහෙන ඇහෙන අරමුණේ ගියා. විඳ ගන්නා සියලු අරමුණු වල දුවගෙන ගියා. දැන් ඒ වෙනුවට දැන් මේ අපිට වමනා අරමුණක, නිකලස් අරමුණක හිත සමාධිගත වෙලා. දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් පින්වත්නි මේ සමාධිගත වෙච්ච අරමුණ හිත දිහා බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. මොකද අපිට කරගන්න තිබිච්ච වැඩේ ඔන්න දැන් වෙලා හමාරයි. වෙලා අවසానයි. හිත gedett වගේ සංසිඳිලා එකඟ වෙලා සමාධිමත් වෙලා මේ අරමුණේම ඉන්නවා. දැන් අලුතෙන් කරන්න දෙයක් නැහැ. අලුතෙන් කරනවා කියන්නේ මේ කවුල් කරන එක. මේ දැන් බොහොම අනාකූලව තියෙන හිත ව්‍යාකූල කිරීමක් තමයි අපි මුකුත් කළොත් වෙන්නේ. දැන් මෙන්න මේ අවස්ථාවේදී මුකුත් නොකර ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්කිතා හෝති. අජ්ජුපෙක්ඛනේ කියන්නේ මේ දැන් හොඳට වැඩේ සිද්ධ වෙලා හිත සමාධිමත් වෙලා තියෙනවා. Taman ඒ පිළිබඳව බොහොම මැදහත් සිතින් බලාගෙන ඉන්නවා. මෙන්න මේ මැදහත් භාවයක් ඇති කරගෙන දැන් මේ එකඟ වෙච්ච හිත දිහා බලාගෙන ඉඳීමම බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත්නි උපේක්ෂා සම්බොධ්ජංගය වඩන්න පටන් ගැනීමයි කියලා. දැන් හිතලා බලන්න අපේ හිත ඔන්න දුවගෙන ගියා. ඔන්න අපි ගෙනල්ලා ආයෙ තියාගත්තා. ආයෙ එකඟ වුණා. එකඟ වුණාට පස්සේ අපි බලාගෙන ඉන්නවා. දැන් ආයෙ ඔන්න හරි තියෙන අපේ පරණ කෙලස් ගති නිසා ඔන්න ආයෙ දුවගෙන ගියා. ඔන්න ආයෙ අපි ගෙනල්ලා තියාගත්තා. ආයෙ එකඟ වුණා. එකඟ වුණාට පස්සේ අපි බලාගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට අපි මේ හිතේ එකඟ බවක්, සමාධිමත් බවක් ඇති වුණාට පස්සේ අපි ඒ දෙහා බොහොම සාවධානව දැන් මුකුත් කරන්න නොගෙහින්, අවුල් කරන්න නොගෙහින් අත දාන්නේ නැතුව අපි මේ වෙන දෙයට හිතට දැන් නිදැල්ලේ ඉන්න දීමෙන්ම ඔන්න උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙනවා. නැවත නැවත වැඩෙනවා. දැන් පින්වත්නි, අපි මේ කතා කළේ එතකොට මේ බොජ්ජංග ධර්ම 7 මේ ඊටාම සරල මේ ආස්වාස ප්‍රස්වාසය දැනුවත් වීම හරහා දැක ගැනීම හරහා දැන ගැනීම හරහා වැඩෙන ආකාරයයි. ඇතම් අවස්ථාවක එතකොට මේ විදිහට අපි විශේෂයෙන්ම ප්‍රඥාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නකොට විමසිල විමසිලිමත් නුවණකින් යුක්තව බලාගෙන ඉන්නකොට ඔන්න අපිට තේරෙනවා දැන් මේ කලින් දිගට තිබිච්ච ආස්වාසය ඔන්න දැන් කෙටි වෙලා. දැන් අපිට කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අපිට ඕමනා විදිහට මේක හසුරවන්න ඕමනාවක් තිබුණෙත් නැහැ. දැන් මේ බොහොම මධ්‍යස්තව අපි මේ සිද්ධ වෙන දේ දිහා බලාගෙන හිටියා. නින්දට ගියෙත් නැහැ. අතහැරලා දැම්මෙත් නැහැ. හිත සැඟවෙන්න දුන්නෙත් නැහැ. නමුත් බොහොම විමසිලිමත්ව අස්පනා පිට තියෙන අරමුණ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොට පේනවා තේරෙනවා මේ කලින් තිබුණ දේ නෙමෙයි ඔන්න දැන් ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය මදක් වෙනස් වෙලා. අපේ හිතේ එක්තරා අන්දමක හැඟීමක් තිබුණා නම් මේ ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය නම් කවදාවත් වෙනස් වෙන්න බෑ. මේක මට ඕන විදිහටම මුලින් වගේම අගට යනකම්ම මට තේරෙන්න ඕන. ඒ තීව්‍රතාවයෙන්ම දැනෙන්න ඕන. මෙහෙම අපි එක්තරා අන්දමකින් අපේ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හසුරවන්න ගියොත් අපේ අර මනසේ තියෙන විවෘත භාවය ඇනහිටිනවා. විවෘත භාවයට යන්න බෑ. අපි බොහොම විවෘත මනසකින් තමයි මේ කටයුත්ත වෙන්න ඉඩ හරින්නේ. ඒකයි සාමාන්‍යයෙන් වෙන්න ඉඩ හරිනවා කියන එක අවධාරණය කරන්න වටින්නේ. අපි මේකට අත දැම්මොත් මේ කටයුත්ත බාධා වෙනවා. ඒ නිසා අපි පැත්තකට වෙලා මේ කයට හුස්ම ගන්න දීලා අපි පැත්තෙන් බලාගෙන ඉන්නවා නම් ඒ තරමට මේ කාරණාව පහසු වෙනවා. අපි අත දැම්ම ගමන් මේ සිද්ධිය අවුල් වෙනවා. ඒ නිසා පින්වත්නි, පුළුවන් තරම් ස්වාභාවිකවම මේ කයට හුස්ම ගන්න දීලා අපි ඒ දිහා සාක්ෂි දරනවා වගේ ඒ දිහා පැත්තෙන් බලාගෙන ඉදීම තමයි කරන්න තියෙන්නේ. ඒ විදිහට කරපු තරමට මේ කටයුත්ත සාර්ථක වෙනවා. ඊළඟට අපි වීරය යොදවන්නත් වීරය යොදන්නත් ඕනේ අවශ්‍ය පමණට විතරයි. අපි දැන් එකඟ වෙන හිත එකඟ වෙන්න දීලා පැත්තෙන් බලාගෙන ඉන්නව වෙනුවට අපි ඒ අවස්ථාවෙත් මෙනෙහි කරන්න ගියොත් හුස්ම ගන්නවා ගන්නවා ගන්නවා කියලා හරි හෙලනවා හෙලනවා හෙලනවා කියලා හරි අපි මෙනෙහි කරන්න ගියොත් මේ ඊටාම සියුම්ව සංසිඳෙන හුස්ම නැවතත් කැළඹෙනවා ඒ වෙනුවට අපි කරන්න ඕනේ දැන් හුස්ම සංසිඳනවා නම් අපි අත දාන ගතිය අයින් කරගෙන අපි අතපවන ගතිය අයින් කරගෙන අපි පොඩ්ඩක් දැන් අයින් වෙලා හිතට එකඟ වෙන්න දෙන්න ඕනේ. හිතට එකඟ වෙන්න ඉඩ දෙන්න ඕනේ. අපි මෙනෙහි කිරීමක් කර කර හිටියානම් මෙනෙහි කිරීම මදකට නතර කළා මෙනෙහි කිරීමකින් තොරවත් හිත එකඟ වෙනවද කියලා ඔන්න අපි බලන්න ඕනේ. එතකොටයි පින්වත්නි මේ හිතට එකඟ වෙන්න අපි ඉඩ දෙන්නේ. අපේ හිත කෙලස් ටික අයින් කළා, නීවරණ ටික යටපත් කළා, අපි පරිසරය සකස් කළා දුන්නා නම් හිත එකඟ වෙනවා. අපි මේ පරිසරය සකස් කිරීම හේතු සාධක සකස් කිරීම තමයි අපේ අතින් වෙන්න තියෙන්නේ. ඒ ටික දැන් ඔන්න සකස් වෙලා නම් හිත එකඟ වෙලා නම් ඔන්න අපි එකඟ වෙච්ච හිත දිහා මධ්‍යස්තව දැක ගැනීමයි තියෙන්නේ. මෙහෙම බලන් ඉන්නකොට තමයි අන්න අපිට තේරෙන්නේ දැන් මේ කලින් තිබිච්ච දිග හුස්ම ඔන්න දැන් කෙටි බවටපත් වෙලා. කලින් තිබිච්ච රළු හුස්ම දැන් සියුම් බවටපත් වෙලා. දැන් පින්වත්නි බුදුරජාන් වහන්සේ ඊළඟට කියනවා දැන් මේ සියුම් බව තවදුරටත් බොහොම ලං වෙලා බලන්න. මේ සියුම් බව කොහොමද පටන් ගන්නෙ? සියුම් බව කොහොමද ඊටාම සූක්ෂමව ඊටාම සියුම්ව වෙනස් වෙන්නේ? ඒ දැනෙන ස්වභාවය ටික ටික ටික ටික අඩු වෙලා නොපෙනී යන්නේ කොහොමද? නොදැනී යන්නේ කොහොමද? සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. දැන් එක්තරා අන්දමකින් අපි හික්මෙනවා මේ දේ වෙන්න ඉඩ හරිනවා. ওই පැත්තකට වෙනවා. පැත්තකට වෙලා මේ සිද්ධ වෙන මුළු ආස්වාසයේම මුළුල්ලම දැක ගන්න අපි උත්සාහවත් වෙනවා. දැන් හිත නින්දට යන්න දෙන්නෙත් නැහැ. හිතට කම්මැලි වෙන්න දෙන්නෙත් නැහැ. හැබැයි නුවණින් විමසගෙන ඉන්නවා අපිට පුළුවන් තව පොඩ්ඩක් මේකේ අල්ලගන්න. අපිට නොදැනෙච්ච තව ප්‍රදේශයක් තව දැනුවත් වෙන්න අපිට බැරිද කියලා යම් උනන්දුවක් ඇති කරගෙන මේ මුළුල්ලම දැක ගන්න ආස්වාස ප්‍රස්වාසයේ මුළු චක්‍රයම දැක ගන්න උත්සාහවත් වෙනවා. දැන් මේ දේ කරන්න කරන්න පින්වත්නි අපි තව තව මේ කටයුත්තට බැහැ ගන්නවා. බැස ගන්නවා. ඒකෙම නියැලෙනවා. අර මුනේම නියැලෙනවා. මේ දේම නියැලෙන්න නියැලෙන්න ඒ දේ ඒ අරමුණ තව තව සංසිඳෙනවා. අරමුණ සංසිඳනවා කියන්නේ හිතත් සංසිඳෙනවා. හිතත් තව දුරටත් සමාධිමත් වෙනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මේ අන්දමින් සියුම්ම සිද්ධ වෙන වෙනස්කම් දැනගන්නේ එතකොට පින්වත්නි ධම්මවිචේ සම්බොජ්ජංගෙන් සතියෙන් වෙන අරමුණකට යන්න නොදී මේ වර්තමානයේ තියෙන සියුම් අරමුණේම හිත පවත්වනවා. ඔන්න සති සම්බොජ්ජංගේ වඩනවා. ඒ අරමුණේම හිත පවත්වගෙන ඉන්න ගමන් ඔහේ ඉන්නේ නැහැ. අපි ඒකේ වෙන්නේ මොකද්ද කියලා විමසිලිමත් නුවණකින් බලාගෙන ඉන්නවා. ඔන්න අපිට තේරෙනවා ඒකේ තියෙන සියුම් වෙනස්කම්. කලින්ට වඩා දැන් අරමුණ සියුම් වෙලා. ඔන්නේ සියුම් භාවය වැටහෙන්න ගන්නවා. දැන් ආස්වාස ප්‍රස්වාසය වෙන් කරගන්නත් බැරි තරමට ඔන්න සියුම් වේගෙන යනවා. කලින් නම් Tamanට වෙනසක් තේරුණා. දැන් තේරෙන්නේ නැති තරමට. මේ සියලු වෙනස්කම් තේරෙනවා කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ඉතින් මේ කටයුත්තේ උනන්දුයෙන් යෙදෙනවා කියන්නේ විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. ඉතින් මේ කටයුත්තේ මේ විදිහට නියැලෙන්න නියැලෙන්න අන්න ප්‍රීතියක් හටගන්නවා. මොකද අපේ හිත අනිකුත් අරමුණු වලට නොගිහින්, කෙලෙස් අරමුණු වලට නොගිහින්, හිත දවන, තවන අරමුණු වලට නොගිහින්, හිත සැනසෙන මෙබඳු අරමුණක ඔන්න ඉන්න පටන් ගන්නවා. දැන් එයාම ඉන්නවා. අපි බලෙන් ගෙනල්ලා ඉන්දවනව නෙමෙයි. හිත විසින්ම දැන් මේ අරමුණේ ඉන්නවා. දැන් පින්වත්නි තව දුරටත් මෙන්න ආස්වාසය සංසිඳෙනවා. හිත එකඟ වෙනවා. හිතේ තව දුරටත් සමාහිත බවක් සංසිඳිච්ච බවක් හට ගන්නවා ඒත් එක්කම කයත් සංසිඳෙනවා. ඔන්න පස්සද්දි සම්බොජ්ජංගය තව තව වැඩෙනවා. ඊළඟට පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා හතරවෙනි අවස්ථාව වශයෙන් පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ හොඳට සමණය වෙන, තැම්පත් වෙන ආස්වාස ප්‍රස්වාසය තව දුරටත් තැම්පත් වෙන්න ඉඩ දෙනවා. අපි මුකුත් අත දාන්න යන්නේ අපි අවුල් කරන්න යන්නේ ව්‍යාකූල කරන්න යන්නේ අපි පොතෙන් ඉගෙනගත්ත දෙයක් මෙතෙන්ට දාන්න යන්නේ දැන් එයාටම තැම්පත් වෙන්න ඉඩ දෙනවා. තව තව හිත එකඟ වෙනවා. තව තව හිත සමාධිමත් වෙනවා. ඔන්න සමාධි සම්බොජ්ජංගේ තව වැඩෙනවා. හිත තැම්පත් වීම දිහා අපි පැත්තකට වෙලා මධ්‍යස්තව උපේක්ෂාවෙන් බලන් ඉන්නවා. උපේක්ෂා සම්බොජ්ජංගේ වැඩෙනවා. දැන් පින්වත්නි අපිට තේරෙනවා මේ සිද්ධ වෙන කාර්යය ඊටාම සියුම් කාර්යයක්. මේක මේ හිතලා කරන කාර්යයක් නෙමෙයි. මේක කය විසින්ම සිද්ධ වෙන, කය විසින්ම සිදු කරන දෙයක්. බොහොම සූක්ෂමව දැක ගැනීම හරහා සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒකයි අපි මේකට සාමාන්‍යයෙන් කියන්නේ භාවනාමය ඥානයක් මේකෙන් ඇති වෙනවා කියලා. මොකද අපි තර්ක තමයි පොතේ පතේ දැනුමක් ඇති කරගන්නේ. හිතලා තමයි චින්තාමය ඥානයක් ඇති කරගන්නේ. ඒක තනි කරම මේ තර්ක ඥාණයට තියෙන දෙයක්. දැන් මේ කරන්නේ තනි කරම ප්‍රත්‍යක්ෂ ඥානයක්. එහෙම නැත්නම් ඇස් පනා අපිට දැනෙන දෙයක් තමයි අපි දැන් මේ අපේ සතියට හසු කරගන්නේ. එතකොට මේ සතියට මෙබඳු අරමුණක් හසු කර ගැනීම හරහායි එතකොට සති සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ. විරිය සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ. අනිකුත් පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ දියුණු වෙන්නේ. එතකොට පින්වත්නි මේ විදිහට මේ දේ දියුණු කරනකොට බුදුන් වහන්සේ තවත් තැනක පෙන්නලා දෙනවා ඇතම් වෙලාවට හිත පසුබානවා. ඇතම් වෙලාවට හිත හැකිලෙනවා. හිත කම්මැලි වෙනවා. අන්න ඒ අවස්ථාවේදී අපි සතියෙන් තමයි ඒක දැනගන්නේ. දැන් මේ බොජ්ජංග ධර්මවල තියෙනවා ඇතම් බොජ්ජංග ධර්මයන් හිත එකඟ කරන පැත්තට බරයි. හිත සමාහිත කරන පැත්තට බරයි. හිත සංසිඳවන පැත්තට බරයි. තවත් බොජ්ජංග ධර්මයන් හිත අවුස්සන පැත්තට ටිකක් බරයි. හිත විසිරවන පැත්තට බරයි. මේවා මොනවද කියලාත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. හැබැයි මේ දෙපැත්තම ගැන දැනුවත් වෙන්නේ සතියෙන්. එලඹ සිටි සිහියෙන්. එතකොට එලඹ සිටි සිහියෙන් යම් අවස්ථාවක තේරෙනවා නම් ඔන්න දැන් හිත නින්දට යන්නේ. දැන් නම් ටිකක් කම්මැලි වෙන්න එන්නේ. දැන් හිත පැකිලෙන්නයි හදන්නේ කියලා තේරුණා නම් අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ ඒ අවස්ථාවේදී වඩන්න. විරිය සම්බොජ්ජංගේ ඒ අවස්ථාවේදී වඩන්න. ප්‍රීති සම්බොජ්ජංගේ ඒ අවස්ථාවේදී වඩන්න. මොකද ඒවෙයි තියෙන්නේ හිත නැගිට්ටවලා ගන්න ස්වභාවයක්. අවදි කරලා ගන්න ස්වභාවයක්. මෙන්න මේ සතියෙන් එතකොට පෙන්ලා දෙනවා. ඔන්න දැන් අර හරියට peeliyට ගිය හත් දෙනා නැත්තම් තමන්ගේ ඉදිරියේ හිටිය හය දෙනා තුන් දෙනෙක් පැත්තට පැන්න පැනලා යනවා හදනවා වගේ දෙයක් වෙන්නේ. දැන් සතියෙන් පෙන්ලා දෙනවා ඔන්න වැරදි පැත්තකට යන්නේ. අලස බවකට යන්නේ. හිත සැඟවෙන්නයි යන්නේ. සතියෙන් පෙන්ලා දෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රඥාවෙන් ධම්මවිචයෙන් ඔන්න කටයුතු කළා. ඔන්න තව ටිකක් මේ අරමුණ ගැන විමසිලිමත් වෙනවා. යම් වීරයක් ඇති කරගන්නවා. පසුබාන නොදී කටයුත්ත කරන්න උනන්දු වෙනවා. ඔන්න නැවතත් බොජ්ජංග ධර්මයන් සමතාවයකටපත් වෙනවා. සමබර බවකටපත් වෙනවා. යම් අවස්ථාවක හිත විසිරෙන්න හදනවා. හිත ටිකක් උද්දච්චයට යනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා අන්න අනිකුත් බොජ්ජංග ධර්මයන්. ඒ කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියන මේ හිත එකඟ කරන සමාහිත කරන එක්තෙන් කරන බොජ්ජංග ධර්මයන්ට වැඩි නැඹුරු බවක් දීලා නැඹුරුතාවයක් දීලා ප්‍රමුඛතාවයක් දීලා ඒ පැත්ත බලන්න කියලා. එතකොට සතියෙන් මේ දේ පෙන්ලා දෙනවා. අපි ඒ ඒ අවස්ථාවට ඒ ඒ විදිහට මේ වාහනේ හසුරව ගන්නවා. පාරේ වම් පැත්තට යන්න ගත්තොත් මැද්දට දා ගන්නවා. දකුණු පැත්තට යන්න ගත්තොත් ඔන්න ආයෙත් මැද්දට දා ගන්නවා. ඒ වගේ අපි වාහනයක් පාරේ මැද හරියට හසුරවගෙන යනවා වගේ. දැන් මේ හිතත් මේ අවදානම් පාරක බොහොම ලස්සනට හසුරවගෙන යනවා. එතකොට පින්වත්නි මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙනවා මේ ආනාපාන සතිය දිනු කිරීම හරහා ඔන්න සතර සතිපට්ඨානයක් වැඩෙනවා. සතර සතිපට්ඨානේ එක සතිපට්ඨානයක් වැඩිම හරහා ඔන්න සප්තබොජ්ජංග ධර්මයන් දිනු වෙනවා. අද අපි විශේෂයෙන් සාකච්ඡා කළේ මේ කායानुපස්සනාව හරහා ආනාපාන සතියේ එන කායानुපස්සනා කොටස වැඩිම හරහා කොහොමද මේ සප්තබොජ්ජංග ධර්මයන් දියුණු වෙන්නේ කියන එක සම්බන්ධයෙන්යි. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපි උනන්දු කරමින් ප්‍රකාශ කරනවා යම්පිසි කෙනෙක් මේ සප්තබොජ්ජංග ධර්මයන් වඩනවා නම් ඒ තැනත්තා කිසිසේත්ම දිලිඳු පුද්ගලයෙක් නොවන බව. සත්තන්නං බොජ්ජංගානං භාවිතත්තා බහුලී කතත්තා අදලිද්දෝති උච්චති. ඒ තැනත්තාට මේ මුදල් හදල් නැති වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි මේ ධර්ම මාර්ගයේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන ධර්ම විනයේ මේ විදිහට යම්සි කෙනෙක් බොජ්ජංග ධර්මයන් වඩනවා නම් ඒ තැනැත්තා කිසිසේත්ම දිලින්දෙක් නෙමෙයි දුප්පත් මිනිසෙක් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ මිතුන් මේ පින්වතුන් අහලා ඇති ධර්මයේ පොහසත්කම් මනින්නේ මේ ඉඩම් ඉඩම් කඩම් වලින්වත් මිල මුදල් වලින්වත් නෙමෙයි. සප්ත ආර්ය ධනය කිනුයි මේ ධර්මයේ පොහසත්කම් මනින්නේ. එතකොට මේ බොජ්ජංග ධර්මයන් යම් කෙනෙක් දිනු කරනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ තැනත්තා කිසිසේත්ම දිලින්දෙක් නොවන බව. ඒ වගේමයි මම මේ ධර්ම දේශනාව સમાપ્ત කරන්න මම බලාපොරොත්තු වෙනත් තැනක සඳහන් වෙන ගාතාවක් ඉදිරිපත් කරන්න බොජ්ජංග සංයුක්තයේ අපාර කියලා සූත්‍රයක් එනවා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ බොද්ධංග ධර්මයන් දියුණු කිරීමේ තියෙන වටිනාකම. යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සග්ගේ අනුපාදාය යේ රත කීනාසවා ජුතිමන්තා තේ ලෝකේ පරිනිබ්බුතාති කියලා මේ විදිහට ගාථා රත්නයක් හම්බ වෙනවා මේකේ අදහස වෙන්නේ මෙන්න මේ විදිහටයි යම්කිසි කෙනෙක් යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං මේ බොජ්ජංග ධර්මයන්හි යම්කිසි කෙනෙක් තමන්ගේ හිත මනාව වඩනවා නම් ආදාන පටිනිස්සග්ගේ අනුපාදාය යේ රත ඒ තැනත්තා දැන් මේ හිත පරණ පුරුදු වලට යම් යම් අරමුණු වල ගිහිලා ඇලෙනකොට ඒකෙන් මුදා ගන්නවා. ඒ අරමුණ අතහැරලා දානවා. දැන් පරණ කෙලෙස් පුරුදු නිසා ඔන්න අරමුණක ඇලෙනවා, අරමුණ අල්ල ගන්නවා, ඇද ගන්නවා, එතන අතහැරලා දානවා. අරමුණක් අල්ල ගන්නවා එතන අතහැරලා දානවා. අල්ල ගන්නවා අතහැරලා දානවා. දැන් මේ අරමුණු අල්ලන්නෙම අපේ හිතේ තියෙන අර පරණ කෙලෙස් ගති නිසා. පරණ කෙලෙස් පුරුදු නිසා. ආසව අනුසය ධර්මයන්ගේ තියෙන ප්‍රබල බව නිසා. නමුත් මේ බොජ්ජංග ධර්මයන් වඩද්දී කෙනෙක් මොකද කරන්නේ? ඒ ඇලෙන ඇලෙන තැන අතහරිනවා. ඇලෙන ඇලෙන තැන මගහර ගන්නවා. ඇලෙන ඇලෙන තැනින් හිත මුදව ගන්නවා. ගලව ගන්නවා. මේ කාර්යයේ එයා ඇලිලා කටයුතු කරනවා. ඒ කියන්නේ මේ හිත මුදවා ගන්නා ක්‍රියාවලියේ කිසිම තැනක ඇලෙන්න නොදී හිත විමුක්තව නිදහස්ව තියා ගන්නා ක්‍රියාවලියේ ඇලිලා කටයුතු කරනවා. දැන් මේ එයා ඇලෙන්නේ 아무තුම තැනක. එයා ඇලෙන්නේ එයාට තියෙන කැමැත්ත මොකද්ද? හිත කොහෙම කොහෙවත්ම ඇලෙන්න නොදී තියාගෙන ඉන්නේ. පින්වතුන් මේ කාරණාව බොහොම නුවණින් තේරුම් ගන්න හිත ස්වභාවිකව ඇලෙනවා පරණ පුරුද්දට ඇලෙනවා ඇලුන බව තේරුම් ගත්ත ගමන් හිත මුදව ගන්නවා හිත ආයෙ ගිහිල්ලා ඇලෙනවා ඔන්න ආයෙ මුදව ගන්නවා ආයෙ ගිහිල්ලා කොහේ හරි අල්ල ගන්නවා අල්ලගත්ත බව දැනගන්නවා තේරුම් මුදව ගන්නවා මේ විදිහට යම්සි කෙනෙක් මේ බොජ්ජංග ධර්මයන් හොඳින් මනසේ වඩනවා නම් මෙන්න මේ විදිහට ඒ තැනත්තා හිත මේ විදිහට නිදහසේ අරමුණු ඇලෙන්න නොදී අරමුණු වල මුලා වෙන්න නොදී පැවැත්තුවා නම් අන්න ආශ්‍රවයන් ඡය වෙලා යනවා. කීනාසවා ජුතිමන්තා තේ ලෝකේ පරිනිබ්බුතාති. මේ කටයුත්ත සාර්ථක වෙච්ච ඒ ශීනාශ්‍රවයන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, ඒ ජෝතිමත් වූ, ඒ ප්‍රභාමත් වූ ඒ මහරහතන් වහන්සේලා මේ ලෝකේ සැනසෙනු උත්තමයෝ වඩටපත් වෙනවා. එනිසා පින්වත්නි අපි මේ ගමන් කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ මහරහතන් වහන්සේලා ගමන් කරපු මේ මාර්ගයට යම් හෝ පමණකින් අපිත් කෙසේ හෝ ළඟා වෙන අරමුණකනින්. ඒ නිසා මේ පින්වතුන්ටත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන මේ පියවර 16කින් හඳුන්ලා දෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු වෙන බොජ්ජංග ධර්මයන් දිනු වෙන මේ ආනාපාන සති භාවනාව වඩලා මේ භවයේදීම මේ කෙලසුන්ගෙන් හිත මුදවගෙන ඒ ශ්‍රීනාශ්‍රව වූ ඒ උතුම් වූ මහරහතන් වහන්සේලා ඔස්සේ යමින් අපේ හිතත් මුදව ගන්න අපේ හිතත් සනසව ගන්න ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගන්න අද මේ ධර්ම දේශනාවත් උදව් වේවා කියලා මේ ධර්ම දේශනාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි